ධර්මානුශාසනාව ධර්මානුශාසනා පාත්තන අද දේශකයන්න් වහන්සේ කහතුඩුව City of Life සමත විපස්සනා භාවනා සමාධිකටි කොළඹ දිසාවේ අධිකරණ සංගනායක පූජපාද වැලිහිල පැන්නේ කල්යාණ ශ්‍රී නායක ස්වාමින් වහන්සේ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 සරණං ගච්ඡ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 සික්ඛාපදං සමාදියාමි ආනාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සෝමි මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා විරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණීන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා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 නමෝ තස්ස භගේතු අරහතු සම්මා සම්බුද්දස්ස ස්වාක්කාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඊහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති මුලක්කති සද්ධාවන්ත පින්වතුනි මේ පින්වත් සෑමදනාම බොහොම සදහැ සිටින් බලාපොරොත්තු වන්නේ අමාමේනී ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ලවා උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාවක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණය කිරීමේ පුණ්‍ය කර්මය සහ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල කර්මය යන කාරණා දෙකම ඉෂ්ට සිද්ධ කර ගන්නට. පින්වතුනි අද මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ මේ පින්වත් සෑම දිනාම උදේ හවහා ශාන්තිනායක ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධය වන්දනා කරන දහම් වඳින ගාථා පාඨයයි. සෑම දේශකයන් වහන්සේ නමකගේම යුතුයකමක් සිරිතක්ව පවතිනවා ධර්ම දේශනාවක් සිදු කරනට ප්‍රථමයෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ දසවන් මනවින් දේශනාවට යොමු කරවගෙන ශ්‍රී සද්ධර්මයේ නිර්පද්ධිතව මනසට ලබා දීම සඳහා ධර්ම අවවාදයක් කිරීම. ඒ ධර්ම අවවාදය මම මේ ආකාරයෙන් කරන්නට කැමතියි. කාරුණික පින්වතුනි අපේ ඉන්ද්‍රියන් කියලා කියන්නේ වේගයෙන් චලනය වෙන ස්වභාවික වස්තු අපේ ඇස් දෙක අපේ කන් දෙක අපේ නාසය අපේ දිව අපේ කය අපේ මනස කියන මේ ඉන්ද්‍රියන් හයම වේගයෙන් චලනය වෙනවා මේ වේගයෙන් චලනය වෙන ඉන්ද්‍රියන් පරමාර්ථ ධර්මය වටහා ගන්නට විතක බාධාවක් වෙනවා රාගයට අනුව අපේ ඉන්ද්‍රියන් චලනය වුණොත් ද්වේෂයට අනුව අපේ ඉන්ද්‍රියන් චලනය වුණොත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ අපේ මානසිකත්වයේ තුල নিরතුරුවම උපේක්ෂාවයි ධර්ම අවබෝධයයි කියන කාරණා දෙක වර්ධනය කරන ධර්මයක්. රාගයේ අවශ්‍යන, ද්වේෂයේ අවශ්‍යන කාරණාවලට ඉන්ද්‍රියන් ඇදී යාම નિરાයාසයෙන් සිදුවේ හැකි කාරණයක්. ඒක බොහෝ කාලයක් ඒ සඳහා අපේ ඉන්ද්‍රියම් පුරුදු පුහුණු කරලා තියෙන නිසා નિરાයාසයෙන්ම ඒට ඇදී යනවා. නමුත් අපේ ඉන්ද්‍රියන් උපේක්ෂාවටයි ධර්මාවබෝධයටයි යොමු කරන්නට එකපාරට අපහසුයි. ධර්ම දේශනාවකින් නිතරම සිදු කරන්නේ රාගයයි ද්වේෂයයි යටපත් කරලා උපේක්ෂාව මානසිකත්වයේ තුල ඇති කරලා ඒ උපේක්ෂාසහගත මනසට ධර්ම අවබෝධය ලබා දීමයි. අනේසයි සෑම දේශකයන් වහන්සේ නමක්ම සදහවතුන්ට ධර්ම අවවාදයක් කරන්නේ තම ඉඳුරන් සංවර කරගෙන දෙසමන් මැනවින් ධර්ම දේශනාවකට යොමු කරගෙන ශ්‍රවණය කරන්නා වූ ධර්මයන් විමර්ශනාත්මක සිතා බලා වටහා ගන්නට කියලා මම විශ්වාස කරනවා මේ පින්වත් හැමදෙනාමත් ඉදුරන් සංවර කරගෙන ධර්මයේ ශ්‍රවණය කළා වටහා ගන්නට උත්සාහ දරාවි කියලා පින්තුනි දහම් වඳින ගාතාව අනුව මම ධර්ම දේශනාවක් සිදු කරන්නට අදහස් කරේ අපි මොනතරම් දහම් ගුණ මෙනෙහි කළත් සමහර පින්වතුන්ට ඒ පිළිබඳව ගොඩාක් පැටලී තැන් තිබෙනවා ධම්මයේ ධාතාවේ අන්තර්ගතයි දහම් ගුණ හයක් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ භගවතා ධම්මෝ අකාලිකෝ භගවතා ධම්මෝ එහෙවි පස්සිකෝ භගවතා ධම්මෝ ඕපනයිකෝ භගවතා ධම්මෝ පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤෝහි භගවතා ධම්මෝ ධම්මවලින ගාථාවේ ಗುಣ 6 සඳහන් වෙන ඔය ආකාරයටයි. අපිට මේ කාරණා 6 ශ්‍රවණය කරාට පස්සේ ඒ පිළිබඳ තිබෙන්නා වූ අපහැදිලි තැන් මනමින් निराකරණය කර ගැනීම හැකියාව තිබෙනවා. අපි බලමු පළමුවෙනි ගුණය ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ එහි තේරුම අප භාග්‍යතුන් වහන්සේගේ අති උතුම් වන මධ්‍යම ප්‍රතිපදාව නැමැති චතුරාර්ය සත්‍ය ධර්මය මනාව දේශනා කළ පරමාර්ථ ධර්මයක් වනෙහි ස්වාක්ඛාතනම් වනසේක එහෙමනම් ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ධර්මයේ පළවෙනි ගුණය මධ්‍යම ප්‍රතිපදාව නැමැති චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා මෙතන සඳහන් කරන්නේ වර්තමාන බොහෝ බෞද්ධ පින්වතුන් අදහස් කරනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ එකක් චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ තව එකක් කියලා. මෙන්න මේ අදහස නිවැරදි කර ගන්නට ඕනේ. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍යමයි. මොකද මධ්‍යම ප්‍රතිපදාව සම්මා දිට්ඨියෙන් තමයි ආර්ය සත්‍ය සතරට වෙන් කරන්නේ. කතමන්ත භික්ඛවේ සම්මා දිට්ඨිය යංකෝ භික්ඛවේ දුක්ඛ ඥානං යමෙකුට දුක පිළිබඳව දැනීමක් අවබෝධයක් තියනවද දුක සමුදය ඥානං දුක හට ගැනීම පිළිබඳව දැනුමක් අවබෝධයක් තියනවද දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධය පිළිබඳව දැනුමක් අවබෝධයක් තියනවද දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං දුක නැති කරන මගපිළිවෙත පිළිබඳව යම් දැනීමක් අවබෝධයක් තියනවාද අයං උච්චති වික්‍රේ සම්මා දිට්ඨි මෙන්න මේකට කියනවා මහණෙනි සම්මා දිට්ඨිය නැත්නම් යහපත් නිවැරදි දැකීම කියලා අන බාණ්ඩ මධ්‍යම ප්‍රතිපදාවේ සම්මා දිට්ඨිය කියන කාරණයෙන් තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව ආර්ය සත්‍ය හතරට බෙදුවේ එහෙනම් මධ්‍යම ප්‍රතිපදාව ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන මධ්‍යම ප්‍රතිපදාවයි. අන්නේ නිසා මෙතන මධ්‍යම ප්‍රතිපදාව නැමැති චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා මෙතන ගොනු කරලා තිබෙනවා. එහෙනම් මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව නැමැති චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාව දේශනා කළ පරමාර්ථ ධර්මයක්. ඒකයි ස්වාත්පාත කියලා කියන්නේ. මේ මනාව දේශනා කළ බව මෙන්න මේ කාරණාවලින් වැටහෙනවා. මේ මනාව දේශනා කළ ධර්මයේ තුල අපිට පෙන්ලා තියෙනවා පව සිව් අපායට මග බව. පින මනුලව සුවලෝ මග බව පෙන්ලා තිබෙනවා. පව කියලා කියන්නේ සතර අපායට මග පින කියලා කියන්නේ මනුස්ස ලෝකෙට දේව ලෝකෙට මග සමාධිය කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකෙට මග ඒ වගේම රාගය නැමැති ඇලීමයි ද්වේෂය නැමැති ගැටීමයි මෝහය නැමැති ගැටීමයි නැති කරලා සසර ගමන වළක්වන සමත විපස්සනා භාවනා දෙක නැමැති කුසලය නිවනට ඒකායන මග බව මේ ධර්මයේ තුලින් පෙන්වනවා. ඒ වගේම මුල මැද අග තුන් තැන යහපත් මේ මනාව දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ තුල මේ ශ්‍රී සද්ධර්මයේ මුල මොකක්ද ශ්‍රී සද්ධර්මයේ මුල සීලය එහෙමනම් සීල් රැකීම යහපත් කාරණයක් අන්න මුල යහපත් සිල් රැකීම කියලා කියන්නේ අපේ කය වචනේ දෙක සංවර කර ගැනීම. ඒ ආපස්. මේ දර්ශනය තුල මැදනම් සමාධිය. සමාධිය කියලා කියන්නේ අපේ මනසේ තියෙන රාගයයි ද්වේෂයයි යටපත් කරලා උපේක්ෂාවට හිතපත් කර ගැනීම. උපේක්ෂාවට හිතපත් කරගන්න නැතුව ශ්‍රී සද්ධර්මයේ මනමින් අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් සමාධිය අත්‍යවශ්‍ය කාරණයක්. සමාධියක් වඩන එක අත්‍යවශ්‍ය කාරණයක් වගේම යහපත් කාරණයක්. එහෙනම් ශ්‍රී සද්ධර්මයේ මෙදත් යහපත් අග ප්‍රඥාවයි. සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාව කියලා කියන්නේ කුමක්ද? ප්‍රඥාව කියන්නේ මානසික ස්වභාවයක්. ඒ ප්‍රඥාව නැමැති මානසික ස්වභාවයේ ස්වභාවය තමයි සෑම දෙයකම ඇත්තම ඇත්ත తත්වයේ දකින මානසික ස්වභාවයට ප්‍රඥාව කියලා කියනවා. ලෞකික උද ලෝකෝත්තර උද සෑම දෙයකම ඇත්තම ඇත්ත తත්වයේ දැකීම යහපත් කාරණයක්. එහෙනම් අගත් යහපත් සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් මේ දර්ශනය මුල මැද අග කියන තුන තුන් තැන යහපත් ඒ වගේම පරමාර්ථ ධර්මයක්. හැම දෙයකම ඇත්තම ඇත්ත తත්ත්වය උගන්වන ධර්මයක්. අන්න ඒ නිසා කියනවා ස්වාක්කාතෝ භගවතා ධම්මෝ කියලා. අපි ඊළාට විග්‍රහ කරලා බලමු ශ්‍රී සද්ධර්මයේ දෙවැනි ගුණය සම්දිත්තිකෝ භගවතා ධම්මෝ අප භාග්‍යවතුන් වහන්සේගේ අති උතුම් වන මධ්‍යම ප්‍රතිපදාව නමේ චතුරාර්ය සත්‍ය ධර්මය වර්තමාන භවයේදීම නිවන් අවබෝධ කළ හැකියින් සම්දිත්තික නම් වනසේක අපේ බෞද්ධ පින්වතුන් අතර බොහෝ දෙනාගේ ආකල්පයක් තිබෙනවා අපිට මේ ශ්‍රී සද්ධර්මයෙන් මෙලෝ පරලෝ සැප සාධනීය කරගන්නට පමණයි පුළුවන් ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කමක් නැහැ භව ගාන ඉදිරියට ගිහිල්ලයි නිවන් අවබෝධ කර හැක්කේ කියලා වැරදි මතයක් තිබෙනවා ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට බැරි ධර්මාවබෝධය නොඇදිච්ච පින්වතුන් බහුල වශයෙන් ලෝකයේ තුල වාසය කරන එක සැබෑව. නමුත් නුවණ තියෙන නුවණ වඩන්නට හැකි බොහෝ පින්වතුන් මේ මතය දැරීම Tamante ඉක්මනින් විමුක්තිය උදා කරගන්නට විශාල බාධාවක්. ඒ සහ පින්වතුනි සම්දිත්තුකෝ භගවත ධම්මෝ මේ ශ්‍රී සද්ධර්මය නුවණ තියෙන මිනිස්සුන්ටත් නුවණ තියෙන දෙවිවරුන්ටත් නුවණ තියෙන බ්‍රහ්මයන්ටත් මනාව අනුගමනය කරොත් වර්තමාන භවයේදීම නිවන අවබෝධ කළ හැකියි. මිනිස්සු අතර නුවණ තියෙන මිනිස්සු ඕන තරම් වාසය කරනවා. දෙවිවරු අතර නුවණ තියෙන දෙවිවරු වාසය කරනවා. බ්‍රහ්මීව අතර නුවණ තියෙන බ්‍රහ්මීව වාසය කරනවා. ඒත් මේ ශ්‍රී සද්ධර්මයේ මනාව අනුගමනය කරනවා නම් මේ ආත්මෙම නිර්වන අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන නිසා සම්දිත්තිකෝ භගවතා ධම්මෝ කියලා සඳහන් කරනවා. ඊගොල්ල අපි තුන්වෙනි කාරණේ විග්‍රහ කරගෙන බලමු. අකාලිකෝ භගවතා ධම්මෝ අප භාග්‍යතුන් වහන්සේගේ අතිඋතුම් වන මධ්‍යම ප්‍රතිපදාව නැමැති චතුරාර්ය සත්‍ය ධර්මය ਸਰව කාලීනෝ ධර්මයක් වනෙහින් අකාලික නම් වනසේක මේ ශ්‍රී සද්ධර්මය කාලයකට සීමා වෙච්ච එකක් නෙවෙයි ලෝතර බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩ වාසය කරන කාලෙත් මේ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරලා ලෞකික ප්‍රතිඵලද නිවන දක්වාම ලෝකෝත්තර ප්‍රතිඵලද වර්ධනය කරගත්තා. එදා පින්වතුන් ලෝතර බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයෙන් පසු පසුගිය කාලය තුලදී මේ සී සද්ධර්මයේ අනුගමනය කළා ලෞකික වූද ලෝකෝත්තර වූද ඵල ලබා ගත්තා. ඒ වගේම වර්තමානයේදී මේ ශ්‍රීසත් ධර්මය මනමින් අනුගමනය කරන පින්වතුන් ලෞකික වශයෙන්ද ලෝකෝත්තර වශයෙන්ද නිවන දක්වාම ප්‍රතිඵල ලබා ගන්නවා. ඒ වගේම මේ ඉදිරියට අනාගත කාලෙදිත් මේ සම්මා සම්බුද්ධ ශාසනය චිත්තසංතාන තුල පවතින තාක් දුරට මේ සිල් සද්ධර්මයේ අනුගමනය කිරීමෙන් අනාගතයේදී ලෞකික සැපත් ලෝකෝත්තර මඟපලනොත් නිවන දක්වාම වර්ධනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. කාලයකට සීමා වෙච්ච දෙයක් නොවේයි තථාගත ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. අබුද්ධෝත්පාද කාලවල පවා පසේ බුදුවරු වශයෙන් අවබෝධ කරනවා. ශ්‍රී සද්ධර්මයේ අබුද්ධෝත්පාද කාලවල ප්‍රචලිත නැතුවට අනේ නිසා අකාලිකෝ භගවතා ධම්මෝ මේ ශ්‍රී සද්ධර්මය වර්තමානයේදී නිවන් අවබෝධ කරන්ද කරන හිඳ අනාගතයේදී නිවන් අවබෝධ කළ හැකියින්ද අතීතයේදී නිවන් අවබෝධ කළ නිසාද සර්වකාලීන ධර්මයක් හැටියට අකාලික ගුණයෙන් විග්‍රහ කෙරෙනවා. ඊළඟට අපි බලමු සිව්වෙනි කාරණය. එහි පස්සිකෝ භගවතා ධම්මෝ අප භාග්‍යතුන් වහන්සේගේ අති උතුම් වන මධ්‍යම ප්‍රතිපදාව නැමැති චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව අනුගමනය කොට බලන්න නිවන අවබෝධ වෙනවාය කියලා අඬගහලා කියන්න පුළුවන් දර්ශනයක් නිසා ඒහි පස්සිකෝ භගවතා ධම්මෝ කියලා කියනවා පින්වතුනි ශ්‍රී සද්ධර්මය අපේ මනසට දෙන ක්‍රම දෙකක් තිබෙනවා එකක් ධර්මස්වණය කිරීමෙන් අපේ දෙතවන් හරහා මනසට ධර්මයේ ලබා දීම. අනිත් කාරණය පොතපත කියවලා අපි ඇස් දෙක හරහා මනසට ධර්මයේ ලබා දීම. එහෙමනම් මේ තථාගත ශ්‍රී සද්ධර්මය මනාලෙස ශ්‍රවණය කරලා මනාලෙස පොතපත කියවලා නිවැරදිව අනුගමනය කරලා බලන්න මේ තුලින් නිවන අවබෝධ වෙනවා කියලා අඳ ගහලා පෙන්වන්නට කියන්න පුළුවන් දර්ශනයක් නිසායි ඒහි පස්සිකෝ භගවතා ධම්මෝ කියලා කියන්නේ. හැබැයි මනාව ධර්මස්වණය නොකරනවනම් මනාව පොතපත නොකියනවනම් මනාව මේ ධර්මයේ තුල හැසිරෙන්නේ නැත්නම් ඒ එසේ සිදුවන්නේ නෑ. මනාව සිදු කළොත් තමයි නිවන් අවබෝධ වෙන්නේ. ඊගාට අපි බලමු පස්වෙනි ධර්ම කාරණය. ඕපනයිකෝ භගවතා ධම්මෝ අප භාග්‍යතුන් වහන්සේගේ අති උතුම් වන මධ්‍යම ප්‍රතිපදාව නැමැති චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රායෝගිකව අනුගමනය කරන්නම් සත්වසරක කාලයක් තුල කුමන මොහොතක හෝ කුමන හෝ මගපලයකට පමුණුවාලන හේයින් ඕපනයිකනම් මනසේක පින්තුනි අමාමේනි ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුල කෙනෙකුට නිවන් අවබෝධ කරන වයස සීමාව අවුරුදු 7න් පස්සේ ඉන් ඉදිරියට අවුරුද්දේදි දෙකේදි තුනේදි හතරේදි පහේදි හයේදි ධර්මයක් දරන්න තරම් ඉන්ද්‍රියම් මෝරලා නැහැ. ඔබ දන්නවා කොච්චි කරලක් කියලා කියන්නේ මොනතරම් හැර එකක්ද කියලා. නමුත් කොච්චි කරල ලොකු වුණාට ඒක වැඩිලා නැත්තම් කටදැයිල්ලවත් වර්ධනය වෙලා නැති අවස්ථාවක් තියෙනවා. නමුත් හොඳට කොච්චි කරල තිබෙනවා ඇතුළේ ඇට තිබෙනවා මෝරලානේ කටදැන්නේ නැහැ. කොච්චි කරලක් කියලා කියන්නේ බොහොම සැර ඵලයක්. නෝ මෝරලා නැත්තම් කඩගන්නේ. මෝරලා නැති නිසා මේ ඵලය නැත්තේ. අනිත් වගේ අවුරුදු 2 3 4 5 6 වෙනකොට දරුවෙක්ගේ මනස ප්‍රඥාව වැඩින්න තමයි මෝරලා නැහැ. ප්‍රඥාව වැඩින්න තමයි මෝරලා නැති නිසා ඒ වයස්වලදී ධර්මය අවබෝධ කරන්න බෑ. අවුරුදු 7න් පස්සේ පුළුවන්. අවුරුදු 7 වෙනකොට ඒ දරුවගේ මානසිකත්වයේ ප්‍රඥාව වැඩෙන තරම් මනස මෝරලා. හැබැයි සරලව ධර්මය ඇහුනොත් තමයි අවබෝධ කරන්නේ. මහා දේවල් දන්නේ නැති නිසා. එහෙනම් නිවන් අවබෝධ කරන්න පටන් ගන්න වයස අවුරුදු 7 7න් ඉහළට ඒ වගේම මේ සී සද්ධර්මයේ යමෙක් මනවින් අනුගමනය කරනවා නම් නිවන් අවබෝධ කරගන්නට යන කාලයත් වර්ෂ 7යි. සතර සතිපට්ඨාන සූත්‍රයේ අග සඳහන් වෙනවා යෝහි කෝචි භික්ඛවේ ඉමේ කත්තාරෝ සතිපට්ඨානේ එවම් භාවීය සත්වස්ථානේ තස්ස දින්නම් පලං පාටික තත්ති තත්ත දින්නම් පලං අඤ්‍යතරම් පලං පාටිකාංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේසී අනාගාමිතා කියලා. ඒ කියන්නේ යෝහි කෝච භික්කවේ මානනි යම් කිසිවෙක් ඉමේ චත්තාරෝ සතිපට්ඨාන එවම් භාවේය. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සතිපට්ඨානයේ මේ ආකාරයෙන් මනමින් භාවිතා කරනවා නම් සත්වස්ථානේ වර්ධාතක් අස්සදින්නම් පලානම් අඤ්‍යතරම් පලම් පාටිකංකම් එතකොට මේ තැනැත්තට මේ දින්නම් පලානම් පල දෙක අතුරින් එක්තරා ඵලයක් කැමති යුතුයි මොකද්ද අනාගාමිත අනාගාමී ඵලය අනාගාමී ඵලය අඤ්ඤා අරහත්ය අඤ්ඤා අරහත්ය ලබනවා උපාධි හේසි අනාගාමිතා. තවත් ඇලීම් බැලීම් දෙක තිබෙනවා නම් අනාගාමී ඵලය. ওই ඵල දෙක අතරින් යමක් කැමති යුතුයි කියලා. වර්ෂ හතක් මේ ධර්මයේ භාවිතා කිරීමේ. එතකොට අවුරුදු 7ක් ඇතුළත මනමින් ශ්‍රී සද්ධර්මයේ පරිහරණය කරන කෙනා අනුගමනය කරන කෙනා මගපල නිවන් අවබෝධ කරනවා. එතකොට අඤ්ඤා අරිහත්ය සහ අනාගාමිත අනාගාමී ඵලය ගැන කියන්නේ. එතකොට සෝතාපන්න සකදාගාමී ඵල ගැන කවර කතාවද? එතකොට වර්ෂ හතක් ඇතුළත සෝතාපන්න ඵලයේ සකදාගාමී ඵලයේ අනාගාමී ඵලයේ අරිහත් ඵලයේ කියන මේ ඵලයන්ගෙන් කුමන ඵලයකට හෝ පැමිණෙනවා. ප්‍රායෝගිකව මේ ශ්‍රී සද්ධර්මයේ අනුගමනය කරන කෙනා අනේ නිසා කියනවා ඕපනයිකෝ භගවතා ධම්මෝ ඕපනයිකෝ භගවතා ධම්මෝ අපි හයවෙනි කාරණය විග්‍රහ කරගෙන බලමු පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤුහි භගවතා ධම්මෝ අප භාග්‍යතුන් වහන්සේගේ අති උතුම් වන මධ්‍යම ප්‍රතිපදාව නැමැති චතුරාර්ය සත්‍ය ධර්මයේ තම තමන් විසින්ම අවබෝධ කළ යුතු වනේම් පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤූහි නම් වනසේක මේක කිසිම කෙනෙකුට කාටවත් අවබෝධ කරලා දෙන්න පුළුවන් කමක් නැහැ මේ ශ්‍රී සද්ධර්මය නුවණැත්තන් තම තමන් විසින්ම තම තමන්ගේම ඇස කනාසය දිව ශරීරයේ මනස නැමැති ඉන්ද්‍රියන් හය ඇතුළතින්ම අවබෝධ කරගන්නට ඕනේ. මොකද ඇලීම් බැලීම්නේ නැති කරන්නේ. ඇස සම්බන්ධව රූපයට ඇලීම් රූපයට බැඳීම් කන සම්බන්ධව ශබ්දයට ඇලීම් ශබ්දයට බැඳීම් නාසය සම්බන්ධව ගන්ධයට ඇලීම් ගන්ධ වලට බැඳීම් දිව සම්බන්ධව රසයට ඇලීම් රසයට බැඳීම් කය සම්බන්ධව පොට්ටබ්බෝලට ඇලීම් පොට්ටබ්බෝලට බැඳීම් මනස සම්බන්ධව ධර්මතාවලට ඇලීම් බැඳීම් එනම් ඉන්ද්‍රියන් හයෙන්ම මේ ඇලීම බැඳීම සිදු වෙනවා මනස ප්‍රධාන කොටගෙන මනස රූප වලට ඇලෙන්නේ බැඳෙන්නේ ඇස් දෙක හරහා මනස ශබ්ද වලට ඇලෙන්නේ බැඳෙන්නේ කන් දෙක හරහා මනස ගන්ධ වලට ඇලෙන්නේ බැඳෙන්නේ කන් දෙක හරහා. මනස රස වලට ඇලෙන්නේ බැඳෙන්නේ දිව හරහා. මනස පොට්ටබ්බ වලට ඇලෙන්නේ බැඳෙන්නේ කය හරහා. නම් මනස ධර්මතාවට ඇලෙනවා බැඳෙනවා. මෙන්න මේ තම තමන්ගෙම අසකරණාසේ දිව ශරීරයේ මනස නැමැති ඉන්ද්‍රියන් අය ඇතුළතින්ම මේ නුවණ තියෙන ඇත්තෝ ඒ ඉන්ද්‍රියන් තුල නාම රූප ධර්මතා බෙදා හදාගෙන ඒවා ඇලීම් බැඳීම් දුරු කළ යුතුව පවතින නිසා එසේ දුරු කර තමන් විසින්ම මේ පෞද්ගලිකවම සිදු කරගත යුතු නිසා පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤුයි කියලා කියනවා. මොකද කාන්තිනාග ලෝතර බුදු පියාණන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාටත් පුළුවන් ශ්‍රී සද්ධර්මයේ කියා දෙන්නට පමණයි. ශ්‍රී සද්ධර්මයේ අනුගමනය කරන්නේ සිත කය වචනය තුන්දොරි තුලින් ඒ තම තමන්ගේ සිත කය වචනය තුන්දොර තම තමන් විසින් ධර්මයේ ඔස්සේ මෙහෙවා ගන්නට ඕනේ. කාටවත් මෙහෙවලා දෙන්න පුළුවන්කමක් නැහැ. දැන් පින්නම් අපිට පුළුවන් මහත්යට පුළුවන් නෝනටයි දරුවන්ටයි එක පින් කරන්න. ඒ වගේම නෝනට පුළුවන් මහත්යටයි දරුවන්ටයි එක පින් කරන්න. දරුවන්ට පුළුවන් අම්මටයි තාත්තටයි එක පින් කරන්න. නමුත් නෝනට බෑ මහත්යටයි දරුවන්ටයි එක මගපල් ලබන්න සමාධියක් වඩා ගන්න. මහත්යට බෑ නෝනටයි දරුවන්ටයි එක සමාධියක් වඩන්න මගපල අවබෝධ කරගන්න. දරුවන්ට බෑ අම්මටයි තාත්තටයි එක්ක සමාධියක් වඩා ගන්න මගපල අවබෝධ කරගන්න. පින් කියන ඒවා කෙනෙකුට සිද්ධ කරලා අනුමෝදන් කරන්න පුළුවන්. නමුත් කුසල් කියලා කියන්නේ මගපල් නිවන් අවබෝධ කිරීම සඳහා කරන ක්‍රියාදාමය. ඒ කුසල් සිද්ධ කරන්නට තමන්ම සිද්ධ කරගන්න ඕනේ වෙන කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුට කරන්න පුළුවන්කමක් නැහැ කුසල් සිද්ධ කිරීම. පින් නම් කෙනෙකුට අනුමෝදන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා පින්වතුනි ඔය දහම් ගුණ හයෙන් ඔන්න ඔය ආකාරයට සීසත් ධර්මයේ ගුණ ප්‍රායෝගික ආකාරයෙන් කියවෙනවා. නමුත් වර්තමාන පින්වතුන් ඉන්නවා නිවන් අවබෝධ කරන්න පුළුවන්කම ලැබෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ. එහෙමත් නැත්නම් ඊට එහාදී. ඉන්හියා අමාරුයි. එහෙම නැත්නම් මේ ආත්මේ නිවන් අවබෝධ කරන්න බෑ. තව ආත්ම කීපයක් යාවි. මෙවැනි වැරදි අදහස් ප්‍රකාශ කරනවා. වැරදි අදහස් සමාජයට දෙනවා. නමුත් ඒ දෙන පින්වතුන්ම පාලි භාෂාවෙන් කියනවා තෙරුවන් වඳිනකොට ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝහි පාලියෙන් කියනවා මේ ආත්මේ නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා සිංහලෙන් කියනවා මේ ආත්මේ නිවන් අවබෝධ කරන්න බෑ කියලා අන්න ඒකයි බොහෝ දිනකට ওই ප්‍රශ්නේ තියෙන නිසා මම අද මේ දහම් වදින ගාථාව විග්‍රහ කරන්නට අදහස් කරේ. ඒසා තම තමන්ගේ දෘෂ්ටිය ඍජු කර ගන්නට ඕනේ. මේ ශ්‍රී සද්ධර්මයේ කියලා කියන්නේ පරලෝකෙදී ප්‍රතිඵල ලබන එකක් නෙවෙයි. තමන්ට නුවණ තියෙනවා නම් නුවණින් හිතන්න පුළුවන්කම තිබෙනවා නම් මේ ශ්‍රී සද්ධර්මයේ ගුණ හොඳින් කියවලා බලලා ශ්‍රවණය කළා නිවැරදි අර්ථය ග්‍රහණය කරගත්තයන් පස්සේ තේරෙනවා මේ ශ්‍රී සද්ධර්මය මනමින් දේශනා කළ පරමාර්ථ ධර්මයක් බව ඒ වගේම වර්තමාන භවයේදීම නුවණ තියන අයට නිවන් අවබෝධ කරන්න පුළුවන් ධර්මයක් බව ඒ වගේම මේකට කාල සීමාවක් කාල ભેදයක් නැහැ අකාලිකෝ සර්වකාලීන වූ ධර්මයක් බව ඒ වගේම එන්න ඇවිල්ලා මේ පොතපත හොඳට කියවලා ධර්මස්වණය කළා මනමින් මේ ධර්මය තුල හැසිරලා බලන්න නිවන් අවබෝධ වෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේසේ සද්ධර්මය වර්ෂ හතක් ඇතුළත ප්‍රායෝගිකව අනුගමනය කරන කෙනා මගපල් නිවන් වලට පමුණුවනවා. ඒ වගේම නුවණ තියෙන ඇත්තෝ තම තමන් විසින්ම තම තමන්ගේම ඉන්ද්‍රියන් හා ඇතුළෙන්ම අවබෝධ කළ යුතු අවබෝධ කළ යුතු ධර්මයක් වෙනවා. අනේ විදිහට ඍජු කර ගන්නට ඕනේ. මොකද පින්වතුනි අපි මතු පිටින් ශ්‍රී සද්ධර්මයේ භාවිතා කළොත් ගායනාවට පමණක් සීමා කළොත් කියවීමට පමණක් සීමා කළොත් සමාධියක් වඩාගෙන මේ ශ්‍රී සද්ධර්මයේ නුවණින් පිටුවේ නැත්නම් ඒ ප්‍රඥාවක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ධර්මයේ පිළිබඳ උගත්කමක් විතරයි ඇති වෙන්නේ. ධර්මයේ පිළිබඳ උගත්කමක් පමණක් ඇති වුණාට ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නේ නැත්නම් මගපාර නිවන් අවබෝධ වෙන්නේ නැහැ පිනක් පමණයි සිද්ධ වෙන්නේ. මොකද පින කියලා කියන්නේ අපව සසර ගමන කැපවත්ව ඉදිරියට අරන් යන කාරණයක් විනා නිවන් අවබෝධ කරන කාරණයක් නොවේ. පිනෙන් නිවනට උපකාර වෙන එකම දේ තමයි නිවන් අවබෝධ කරන්න පුළුවන් තැනක උප්පත්තිය ලබා දෙනවා විතරයි. එතන ඉපදිලා කුසල් නැමැති සමති විපස්සනා භාවනා නොවදනවා නම් මගපල් නිවන් අවබෝධ වෙන්නේ නැහැ නැවත භවයක් ලබනවා. එනම් පිනෙන් ඇති වෙන්නේ ලෞකික සැප. කුසලයේ කියලා කියන්නේ සමාධියක් වඩාගෙන සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව, දුක බව, අනාත්ම බව මෙනෙහි කරමින් ඇසකරණාසයේ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියයන් තුල තිබෙන රූප තණ්හා රූප උපාදාන සද්ද තණ්හා සද්ද උපාදාන ගන්ධ තණ්හා ගන්ධ උපාදාන රස තණ්හා රස උපාදාන පොට්ටබ්බ තණ්හා පොට්ටබ්බ උපාදාන ධම්ම තණ්හා ධම්ම උපාදාන කියන සියලු ඇඳීම් ඇලීම් බැඳීම් දුරු කරලා කෙලෙසුන්ගේ මනස නිවීම සිදුවන්නේ කුසලයේ තුලින් නිවන කියලා කියන්නේ අනේන තනක් නෙවෙයි පෙන්වන්න පුළුවන් තනක් නෙවෙයි එක් කියන්න පුළුවන් තනක් නෙවෙයි නිවන කියන්නේ කෙලෙස් දුරු කිරීම තුලින් නැවත නොයිපදීම. නැවත නොයිපදීම නිවන කියලා කියන්නේ. නැවත නොයිපදින තත්ත්වයටපත් වෙන්නේ කුසල නැමැති සමත විපස්සනා භාවනා දෙක වැඩි වීමෙන්. මම හිතනවා මේ කාරණා මේ පින්වතුන්ට මැනවින් වැටෙන්නට ඇති. මොකද බොහෝ අවස්ථාවලදී ආර්ය මහා සංඝරත්නය තමන්ට ලෞකික ජීවිතයක් ගත කරන්න ඇති පිළිබඳව ගොඩාක් ධර්ම දේශනා කරනවා. ඉතින් අද මම මේ කාලයේ ගොඩාක් පරමාර්ථය පැත්තට කාරණා පැහැදිලි කරන්න ගත්තේ මේ පින්වතුන්ගේ ධර්ම අවබෝධය තව තවත් වඩා වර්ධනය කිරීමට. ඉතින් මේ විදිහට ධර්මයේ තුඩ හැසිරෙනවා නම් තමන්ගේ ලෞකික ජීවිතය ඒ ආකාරයෙන් සාර්ථක වෙනවා. ලෝකෝත්තර ජීවිතය මේ ආකාරයෙන් සාර්ථක වෙනවා. එහෙනම් මේ විදිහට ධර්මය අනුගමනය කළා මේ පින්වතුන්ගේ ලෞකික ලෝකෝත්තර ජීවිත දෙකම මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ මැනවින් වඩා වර්ධනය කරගෙන හැකියක්මලින් නිවන් අවබෝධ කරගන්නවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. පින්වතුනි අද ධර්ම දේශනාවේ දායකත්වය කිඹුල්ගොඩ අමුණුගම 108න් 6 පදිංචි නෙළුම් වර්ණ කුසෝය මහත්මිය විසින් ලබාගෙන තිබෙනවා අරමුණ 2005 වසරේ ජූලි 18 වෙනිදා අභාව ප්‍රාප්ත වූ නෙළුම් වර්ණ කුසෝරිය මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ගලහිටියාව ජාතික පාසලේ ආචාර්ය සංජය වර්ණකූසූරිය මහතාට පින් පැමිණීමේ පිණිස එමෙන්ම ඇගේ නැන්දනිය වූ මැසීගිය මේනුහාමි උපාසිකා මාතාවට පුණ්‍යානුමෝදනා සිය පිණිස. ඉතින් මේ පල්ලෝගියා වූ ඇත්තෝ මේ පින් සදහැසිතින් අනුමෝදන් කරගනිතු අනුමෝදන් කරගෙන දුකකින් නොනන් සැපත කරපත් වේවා සැපවත් වෙන්නෝනේ මේ සැපතවතවත් වඩා වර්ධනය කරගනිත්වා පිළින් සැපවත් ඥාතිගේ ඥාති ආශිර්වාදයක් ඔබ සැමට ලැබේවා ඥාතියෝද පිනසා පිළින් ලැබූ සැප අභිභවාගිය කුසල් දහම් වඩාගෙන කෙරෙකුම් ප්‍රහාණය කළා සාන්ත නිමේ තනසි මුදා කරගනිත්වායි කියලා සාදු කියමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං ධර්මස්වනේ කලාව උපිනෙම්මේ තින උතුම්ගේ ලෞකික ජීවිතය ප්‍රමුඛ කරගන්නා අතර ධර්මාශ්‍රවණය කිරීමෙන් ලැබූ කුසල කර්මයන් තුළින් මේ පින් උතුම් කෙලෙසුන් දුරු කරලා යකීමෙනි නිවන් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්ගේ කහතුඩුව City of Life සමත විපස්සනා භාවනා ශ්‍රමාධිපති කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක පූජ්‍යපාද වැලිහිල පැන්නේ කල්යාණ ශ්‍රී නායක ස්වාමින් වහන්සේ